විපාකී නිල්වන් ක්‍රිෂ්ණා සිය බටනලා වාදනෙන් තම පෙම්වතිය ඇතුළු වෘන්දාවනයේ ගෝපිකාවන් මුසපත් කළේය. ක්‍රිෂ්ණගේ වාදනය රසලීලා නම් විය. ඒ බටනලාව කුමකින් නිර්මාණය කර ඇද්දැයි නොදනිමි. පුරාණෝක්තියට අනුව එය දේව භාණ්ඩයකි. මැමත් අද්දලයෙන් නිම වූ ප්‍රාග් ඓතිහාසික බටනලාවේ සිට හීබ්‍රු, චීන, ග්‍රීක, ඉන්දියානු ආදී පුරාණ සංස්කෘතින් පුරා පැතිරුණු සුසිර භාණ්ඩයක් වූ බටනලාවේ දහස් සංඛ්‍යාත ප්‍රභේදයන් අතරින් කේමදාසයන් අතරපත් උනේ බන්සුර නැමැති ඉන්දියානු බටනලාවයි. 150ක් 60ක් වැනි මුදලකට ඔහු ඒ මිලදීගෙන තිබුණා. කේමදාස පවුලේ කුඩා ගවපට්ටිය හා තල්පටියේ බෙල්ලෙලිය ක්‍රිෂ්ණ රූපීද විය. කේමදාස තල්පිටියේ බෙල්ලෙලියේද පසුව පානදුර සුමංගලයේද පින්පසුව පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේද සහර්දෙන් ප්‍රජාව බටන්ලා වාදනෙන් මුසපත් කළේය. පාසල් ජීවිතයට ආයිබෝවන් කියා ගුවන්විදුලියේ වාද්‍යවෘන්දයට සහභාගී වීම දක්වා දීර්ඝ දුෂ්කර සංක්‍රාන්ති කාල සීමාවේදී වාදුව හා කොළඹ අතර සැරිසරෝ ඩීසල් 1 නමින් හැඳින්වූ දුම්රියෙහි ඔහු බටනලා වාදනය කළා. ඒ කියක් හොයා ගැනීමට නොවේ. දුම්රිය ගමන් ගන්නා තම පන්තියේ පීඩිතින්ගේ වෙහෙසල් නිවාලින් පිණිසයි. ඔහු එසේ කළා. ඔවුන් කේමදාසයන්ට දුම්රිය ටිකට් එකකින් සංග්‍රහ කළා. කොළඹ පොළොව මත තල වෙමින් කොළඹ හස්සට ජීවිතයේ ඒකායන හීනය හැබෑවක් කරගන්නට මාවතක් වෙමින් ඔහු දුෂ්කර වූ ජීවිතයක් ගත කළා. සංගීත මංජරියේද ගුවන් විදුලියේද ඔහුගේ සංගීත ගමනේ නවතන් වුණා. සම සමාජකාරයෙකු ලෙසද වමේ කගපත් මෝහත් කළ කම්මල් කරුවෙකු ලෙසද ඔහු සිය නිර්මාණ වංශාවලියට පන්නරය රැස් කරගත්තා. අතිශය වේදනාකාරී, පීඩාකාරී සමාජීය බලවේගවලට මුහුණ දෙමින් ඔහු අලුත් මාවතක් සොයා වෙහෙසුනේ ලක් පොළොවට නුපුරුදු ඒ අලුත් මාවත තනීමේ තිර වූ අධ්‍යතනින් වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය සරල ගීතයේ සිට සන්දුවනි ඔපෙරාවෙනි මහා සංගීත ආඛ්‍යාන තුළින් ඔහු ආ ගමන් මගේ උපයාගත් ධනය ඔහු සමාජගත කළා. ප්‍රේමසිරි කේමදාස නම් වූ අද්විතීය සංගීතවේදියා පරේෂණ පිපාසෙන් කල්ගෙ වූ ගවේෂකයා ඔබටත් මටත් ඉහළින් සිට සමාජයේ කියවූ නාට්‍යවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හේවත් මාස්ටර් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ඔබට තිලෙන කරයි ස්වදේශීය රටා අද මාස්ටර් යලි කියවමු ගුවන්විදුලියේ 6 වෙනි මැදිරියට පැමිණි ඔබ බොහොම ආදරෙන් මා පිළිගන්නවා. අද කේමදාස මාස්ටර් එහෙම නැත්නම් මාස්ටර් කියවීම සඳහා අපි ආරාධනා කරා ඔහුගේ සමීප ඇසුරෙහි එවැගේම ඔහුගේ නිර්මාණකාරයෙහි නියලුණු ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකුට තවත් කල් වේලා නොගෙන මාස්ටර්ව කියවීම ආරම්භමු අපි. මා මුලින්ම ආරාධනා කරන්නේ ප්‍රේමසිරි කේමදාසයන් සමග සිය නිර්මාණ සගේකු වෙමින්ද ඔහුගේ ගුරුහරුකම් ලැබමින්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු තෙල් නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම ඔබ අප සහෘදෙන් හැම සැනසූ විශිෂ්ට නිර්මාණකරුවෙකුට. මගේ මුල් මැරවීම ජයන්ත චන්දසර් මහතාට. අපි මීළඟට ආරාධනා කරන්නේ තවත් අපේ කාලේ විශිෂ්ට සංගීතවේදියෙක් ගායකයෙක් ප්‍රේමසිරි කේමදාසයන්ගේ විශිෂ්ටතම නිර්මාණයන් රසකට සිය හඬ පෞරුෂයෙන් ඒ වගේම පෙරදී සිය වාදන හැකියාවෙන් වාද්‍ය ශිල්පියෙකු ලෙසද නිර්මාණකාරයෙහි යෙදුණු තවත් ප්‍රවීණෙකුට ටීඑම් ජයරත්න ගෞරවනීය ආරාධනාවට මේ ළඟට මගේ ආරයුම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම කෘතහස්ත රංගදරයෙක් ගායකෙක් විවිධ ක්ෂේත්‍රයන්හි පැතිරුණු දක්ෂතා ප්‍රකට කළ නිර්මාණකරුවෙක්. කේමදාසන්ගේ නිර්මාණයන් හා එක්ව වැඩ කළ කේමදාසන් කියවීමට අද අපේ ඇරෙමින් මේ ස්වදේශී රටාවේ මාස්ටර් කියවීමට ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි. තවසුරක් තිබෙනවා. මා ඒට ආරාධනා කරනවා කේමදාසයන්ගේ සංගීතයෙන් සිය ගායන හැකියාවන් අපි වඩාත් හඳුනාගත්තු ආදරණීය ගායිකාවකට ඇය වඩාත් රිසි එහෙම නැත්නම් වඩාත් ප්‍රකට කියවීමට නෙමෙයි ගැයීමට නමුත් අද අපි වැඩසටහනට එකතු වෙනවා අත්දැකීම් බෙදා හදා ගැනීමට ප්‍රවීණ ගාන ශිල්පිනී ප්‍රදීපා ධර්මදාස් මහත්මියට ආරාධනායි හොඳයි. එසේනම් අපි අද මේ වැඩසටහන මෙලෙස ආරම්භ කරනවා. මා මුලින්ම සදේශ රටා මාස්ටර් යලි කියවන මේ වැඩසටහනේදී අපි මාස්ටර් කියන නම මේ වැඩසටහනේ තේමාව විදිහට යොදාගත්තා. වෙනත් සංගීත වේදිකෙක් ගායකයෙක් එහෙම නැත්නම් ගීත රචකයෙක් පිළිබඳ කියවීමේදී අපි වෙනත් යෙදුම් යොදාගත්තා. හැබැයි මාස්ටර් කේමදාසයන්ට උචිතම යෙදුම තමයි මාස්ටර්. එහෙම නැත්නම් හැඳින්වීම තමයි මාස්ටර් වෙන්නේ. ජක්ෂණන්තනි මහත්මයා. සංගීතවේදියෙකුට සාමාන්‍යයෙන් මාස්ටර් කියලා විභාරේ යොදනවා කතා කරද්දී. නම කියලා මාස්ටර් එහෙම නැත්නම් මාස්ටර් කියලා නම කියනවා. හැබැයි කේමදාස් කිව්වම මාස්ටර් මාස්ටර් කිව්වොත් කේමදාස. ලංකාවේ සංගීතේ මාස්ටර් කේමදාස වෙන්නේ කොහොමද? ඔබ කිව්වා හරි දැන් මාස්ටර් කියන වචනේ අපි ඇල්විටිකල master, Hugo master, Muttusamy master එහෙම මේ කලා ලෝකේ අහලා තියෙනවා. හැබැයි හැම මාස්ටර් කෙනෙක්ටම ඉස්සරහින් තමන්ගේ නම තියෙනවා. මාස්ටර් කිව්වට අපිට හියුගෝ මාස්ටර්ව, ඇල්විටිකල් මාස්ටර්ව මතක් වෙන්නේ නැහැ. වෙන් කරලා අරගෙන මාස්ටර් කියපුවම අපේ සංගීත ලෝකයේ හඳුනන්නේ ප්‍රේමසිරි කේමදාස යන්න පමණයි. ඒකට හේතුව හැටියට මට හිතෙන්නේ දැන් පෙර මාස්ටර්ලා අපි ගන්න මේ ඉන්දීය සංගීත සම්භවය හරහා ඉන්දියානු ඇසුරෙන් මාස්ටර් ඒ මාස්ටර් කියලා කියන ඉන්දීය ශබ්දකෝෂයෙන් තමයි අපි පෙර මාස්ටර්ලාව හඳුනාගත්තේ. ප්‍රේමසිරි කේමදාසයන් සඳහා මේ මාස්ටර් නම යෝජනා වෙන්නේ මේ මාස්ටර් නමේ මුල් නිරුක්තියෙන්මයි. මාස්ටර් කියන නම හැදෙන්නේ ලතින් භාෂාව හරහා ස්පාඤ්ඤ, ඉතාලිය වැනි ප්‍රදේශවල. ඒ කියන්නේ මයිස්ත්‍රෝ. මයිස්ත්‍රෝ කියන වචනය තමයි ස්පාඤ්ඤයේ, ඉතාලිය වැනි පළාත්වල යෙදෙන්නේ. ඒ කියන්නේ මයිස්ත්‍රෝ දි බෙයිලේ. ඒ කියන්නේ බැලේ මාස්ටර්. මයිස්ත්‍රෝ දි මූසිකා. ඒ කියන්නේ මියුසික් මාස්ටර්. මෙන්න මේ එතනදී මාස්ටර් කියලා යොදන්නේ ඒක මේ නිලයක් තානාන්තරයක්. හිත අපි ආචාර්ය කියලා යොදන්නේ. ඒ හා සමාන ගෞරව නිලය. ගෞරවයකට තමයි මාස්ටර් කියලා යුරෝපයේ භාවිතා කරන්නේ. ඒ නිසා ප්‍රේමසිරිකේම දාසයන්ට මාස්ටර් නම ලැබෙන්නේ ඒ නමේ මුල් නිරුක්ති අර්ථයෙන්මයි. එතුමන් තමයි ලංකාවේ මේ බටහිර කියන සංගීත විදිය බටහිර කියන සංගීතයෙන් බැහැරව ලාංකේය සංගීතයක් බවට පත් කළේ. වෙනත් බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන්ට බටහිර සංගීතයේ එකතු වුණාම ඒ බටහිර බව අපට දැනෙනවා. මේ බටහිර සංගීත ඛණ්ඩයක්ය, මේ ඉන්දීය සංගීත ඛණ්ඩයක්ය, මේ ජන සංගීත ඛණ්ඩයක්ය කියලා වෙන් කරන්න පුළුවන්. හැබැයි ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය බටහිර සංගීතය හරහා ඉපදුනාට ඒකේ උප්පැන්නේ බටහිර දෙන්න බෑ. එනිසා ඒක මාස්ටර්ගෙන් මතුවෙච්ච දෙයක්. ඒක විග්‍රහ කරනකොට ඒකේ තියෙන කෝඩ් බෑක් එකක් තියෙන්නේ මොනවා හරි සංගීත විද්‍යාත්මකව මේක බටහිර සංගීතය කියලා කියනවා. හැබැයි ප්‍රේමසිරි කේමදාසයන් එහෙම බටහිර සංගීතඥයෙක් ලෙස වෙන් කරන්න බෑ. දැන් අපි නිමල් මෙන්ඩිස් බඳු සංගීතඥයෙක් ගත්තොත් එතුමන්ගේ නිර්මාණ බොහොමයක් බටහිර සංගීතයේ මුල් වෙලා තමයි ගොඩ නැගෙන්නේ. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට එහෙම කියන්න බෑ. ඒ නිසා එතුමන් බටහිර සංගීතයේ බොහෝ විධින්‍යායමන් මොකද හේතුව බටහිර සංගීතයේ මේ මානව සංගීතකරණයක් ලෙස වර්ධනය වෙච්ච සංගීත විධියක්. අන්න ඒ මානව සංගීතයේ කියන පළල් විෂය ලාංකේය සංගීත සංස්කෘතියට සරල ලෙස කැඳවාගෙන යන්න උත්සාහ කළේ ප්‍රේම්සිත් කේමදාසයන්. දැන් අපි කවුරුත් බය වුණා සිම්පනි වැනි සංගීත විධියක් අපිට ලංකාවේ පැල කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් බැලේ වැනි නාට්‍ය විදිහකට සංගීතය. එතකොට ඔපෙරා බඳු සංගීත විදිහක් ලංකාවට ගැලපෙයිද කියලා හිත හිත ඉන්නකොට මාස්ටර්ට බය නැතිකමක් ඇති වුණා. නෑ ලංකාවේ අපිට සිංහලෙන් ඔපෙරා කරන්න පුළුවන්. අපි ඔපෙරා අහන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයිනේ. ඔපෙරා මූලික භාෂාව ඉතාලි. ඉතාලි භාෂාවෙන් ඔපෙරා කරන්න පුළුවන් නම් ඒ සිංහල භාෂාවෙන් කරන්න බැරි. කියන ප්‍රශ්නේ මාස්ටර්ට දැනුණා. එතකොට ඒකේ විද්‍යාත්මක අර්ථය හොයාගෙන යනකොට ඉතාලි භාෂාව සහ සිංහල භාෂාව අතර විශේෂ සම්බන්ධතාවක් තියෙනවා. මේ දෙකම ආර්ය මූල භාෂා. ආර්ය මූල භාෂා සුගායනීයයි. හා එතකොට මේ සුගායනීය වූ ආර්ය මූල භාෂාවලට තමයි ඔපෙරා සිං කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මාස්ටර් එක සිතුවිල්ල හරි. දැන් මාස්ටර් එහෙම භාෂා විද්‍යාත්මකව හිටලා මේ තීරණය ගත්තේ නැහැ. එතුමන් මුරන්ඩුලෙද මේ තීරණය ගත්තා. පස්සේ භාෂා විද්‍යාත්මකවත් ඔපෙරා කියන සංගීත විදිය ලංකාවට ගැලපෙන. මෙන්න මේ විදිහට ඒ බටහිර සංගීතය බටහිරට උරුමය කියලා හිතන් හිටපු සංගීතයේ දේශීය සංගීතයක් බවට අපේ සංගීතයක් බවට පත් කිරීමේ හේතුවෙන් මම හිතනවා සමාජ යෝගයක් ලෙසම අර මයිස්ත්‍රෝ කියන අර්ථයෙන් මයිස්ත්‍රෝ කේමදාස මාස්ටර් කේමදාස බවට පත් වුණා. ඒක කොයිතරම් එතුමන්ට අනන්‍යද කියනවා නම් ඒකට අපේ රට කොයිතරම් එකඟ වුණාද කියනවා නම් නිකම්ම නිකම් මාස්ටර් කිව්ව සැනින් ප්‍රේමසිරි කේමදාස යන මතක් වෙන තැනටපත් වුණා. මම හිතන්නේ ඒ මට හිතන හැටියට. මං හිතන්නේ ඒක එහෙමයි උනේ. මාස්ටර් නිර්මාණය කළ ගීයකින් අපේ ටීඑම් මහත්මයාගේ කතාවට යන්න කලින් නැත්නම් ඔහුගේ අදහස් වලට යන්න කලින් ඔබව සනසනවා. කෙබදාස් මාස්ටර් ටීඑම් චාරත්න කායික වේදයන්න් වෙනුවෙන් නිර්මිත කීය. Thank you. අනුවමය සුමන් පාවීරා සඳකෙන් වතුර මෙවිලා චේත චන්සිට මහත්මයා ඔබ සහ මාස්ටර් ඔබේ නිර්මාණ වලට සම්බන්ධ වුණ මාස්ටර් ඒවා අපිට මතකයි වේදහාමිනේ වෙන්න පුළුවන්. නැත්නම් දනුමස්නාමාන වෙන්න පුළුවන්. ඒ සංගීතය ඇහෙද්දී ඔබවත් මතක් වෙනවා, නාට්‍යත් මතක් වෙනවා, කේමදාසනුත් මතක් වෙනවා. මොකක්ද මේ ආශ්චර්යය? මොකද්ද වෙන් කළ හඳුනාගත හැකි වන්නේ මාස්ටර් සහ ඒ ඒ මතකයන් කොහොමද ඒවා නිර්මාණය වෙන්නේ ඇත්තටම? දැන් මුලින්ම මම කේමදාසයන්ගේ රසිකයෙක්. සංගීත රසිකයෙක්. ඊට පස්සේ එතුමා ප්‍රකාශ කරන අදහස් මවිතෙන් බලාගෙන හිටපු දරුවෙක්. ඊට පස්සේ මට මගේ නිර්මාණ වඩාත් පෝෂණය කරගන්නට වඩාත් උද්දීප්තියටපත් කරගන්නට උපකාර වෙච්ච මගේ නිර්මාණ වලට සංගීතමය ආඛ්‍යානයක් සැපයූ දෙයියා ඔබ හපු පස්සේ හරි පෞද්ගලික කලාපයක් තියෙනවා කියලා මම දැන් ඒකෙන්ද මම කියන්නම් දැන් මම වරක් කිව්වා මේ මට මාර කතාවක් කියවනවා මම කිව්වා මේ මට ඇඬෙනකොට කීපදාසයන්ට කඳුළු එරෙනවා කියලා ඒ එතුමාගේ ප්‍රකාශයෙන් අනිත් පැත්තෙන් එතුමා අදහස් වැඩසටහනකදී කිව්වා මේ මම මේ නිර්මාණ ජයන්තක නිර්මාණ විතරක් නෙමෙයි ජයන්තවත් කියවනවා කියලා. ඔහු මහවිතර නෙමෙයි. ඔහු ළඟට නිර්මාණ කෘතියක් අරන්ගෙන ඔහුගේ නිර්මාණ සම්මාදම අපේක්ෂා කරන සියලුම නිර්මාණකරුවන්ව කියෙව්වා. දැන් ඒකට මහා ලොකු හේතුවක් තියෙනවා. ඌක තමයි මේ හැමෝටම කරන්න බැරි දේ. එතකොට දැන් ඒ දැන් මම වෙනස් බව දන්නවා. ධර්මසේන පතිරාජ වෙනස් බව දන්නවා. ජැක්සන් හැම්ටන් වෙනස් බව දන්නවා. මේ ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම එක වුණාට ඔහු මේවාට එකතු කරන ආත්මය හොයාගන්නේ නිර්මාණකරුවාගෙන්මයි. මට මේ කේමදාසයන් ගැන කියද්දී හරි බරසහරම් කතාවක් කියන්න ඕන වෙනවා. මේ කියන්න ඉඩ දෙන්න මේ මේ ලෝකේ අපි ග්‍රීක දර්ශන මේ දාර්ශනිකයන්ගේ මේ මේ නාමලේඛනයේ මුලටම ඉන්න එක්කෙනා තමයි ටේල්ස් කියලා කියන්නේ. ඔක නම් මේ ග්‍රීක දර්ශනයේ පියා කියලා කියනවා. මොකද මේ තමයි අපිට වැදගත් වෙන්නේ මේ මේ නාදය ගැන කතා කරපු දාර්ශනිකයා. ඔහු පළවෙනි දාර්ශනිකයා වගේම නාදය ගැන කතා කරපු පළවෙනි දාර්ශනිකයා. ඔහු කිව්වා හඬ එන්නේ කොහෙන්ද කියන එක. මිනිස් හඬ ඔබ මේ මිනිස් හඬ එන්නේ ආත්මයෙන් කියලා. මේ මේ ඕකල් ලෝගන් එක නෙමෙයි ඔය කියන්නේ මේක එන්නේ ආත්මයෙන් කියන්නේ. දෙවෙනි කතාවක් ඔහු කිව්වා මේ දෘශ්‍යමානය සහ සැබෑව අතර ලොකු වෙනසක් තියෙනවා. මේ පේන දේ ඇත්ත නෙමෙයි. මේක ඇතුලේ තියෙන එක වෙනස්. ඒතර මේ කලාවන් මේ හැමතිස්සෙම සත්‍ය සොයාගෙන යනවා කියලා කියන්නේ මේ ඇහැට පේන දේ බලලා වැඩක් නැහැ. ඇහැට පේන එක එකක්. ඒ තුල සැඟවිච්ච අදෘශ්‍යමානය තව එකක්. දැන් මේක කේමදාසයන්ට හොඳටම ගැලපෙනවා. දැන් කේමදාසයන් එතුමාගේ සංගීතය අපේ රටේ සියලුම සංගීත කලාපයන්ගෙන් දෘශ්‍ය මාධ්‍ය වලට සම්බන්ධ වෙච්ච මේ සියලුම සංගීත කලාපයන්ගෙන් වෙන්න ප්‍රධාන හේතුව ඒකයි. දැන් ඔහු තමයි පළවෙනි සංගීතඥයා ලංකාවේ මේ දෘශ්‍යමානය සහ ඒ තුල එහි සැඟවගත් යථාර්ථය වෙන වෙනම හොයාගත්ත එක්කෙනා. ඔහු හැම ඔහු මේ දෘශ්‍යමානය උඩ වැඩක් නෑ හමාලා. ඔහු රැවටෙන්නේම නෑ ඒකට. ඒත් රැවටෙනවා. දැන් රවට්ටලා දුන්නත් ඔහු රැවටෙන්නේ නෑ. ඔහුට වෙන අසත් තිබුණා ඒ දෘශ්‍යමානයේ අසුර රිංගලා ඒ ක්ෂාරය හොයන්න. ඔහු සංගීතය කලේම ඒ සාරයට. නිදානේ ගොළු හදවත බඹරු ඇවිත් මේ හැම එකෙම කියවෙන්නේ ඒ ක්ෂාරීය සංගීතය. ඒ ඒ විෂුවල් එකේ තියෙන එකට නෙමෙයි ඔහු ගහන්නේ. ඌ වැඩ කරන්නේ විෂුවල් එකත් එක්ක නෙමෙයි. ඒ විෂුවල් එකට පදනම් වෙච්ච සාරය. එහෙම නැත්නම් අර ඒ නිර්මාණකරුවා කියවීම ඇතුළෙන් හොයාගත්ත ඔහුගේ ආත්මය අනිත් පැත්තෙන් ඔහු ප්‍රකාශ කරන යථාර්ථය. දැන් මේ කාරණා වලට තමයි සංගීතය. ඒ නිසා ඔහුගේ සංගීතයේ වෙනස්ම සංගීතයක් මේ විදියට අපිට දැනුණා. අද අද වෙනම පස්සේ කාලෙක තමයි සිනමා සංගීතය කියලා මේ ජොන්ර් එකක් මේ ශානරයක් වෙනම හදාරන්න පටන් ගත්තේ ලෝකේ. මුල් කාලේ තිබුණේ නැහැ නේද? අද සිනමා සංගීතය හදාරනකොට එළඹෙන පළවෙනි කාරණා ටික තමයි මම කිව්වේ. අද හොයන්නේම කොහොමද මේ මොකද සිනමාවට සංගීතයක් ඕනද? දැන් මොකටද මේ සංගීතය? අපි දැන් මේ ජීවත් වෙනකොට අපිට මෙහෙම වටේ සංගීතයක් ඇහෙන්නේ නැහනේ. හැබැයි තාම යථාර්ථවාදී චිත්‍රපටේ පවා සංගීතයක් තියෙනවා. ඒ සංගීතේ දෘශ්‍යමානයේත් එක්ක පවතර සම්බන්ධකමට වඩා ඒ අදෘශ්‍යමානය, ඒ ඒ සංගීතය යථාර්ථය, ඒ ශාරය, ඒ පදනම් කරගත්ත සංගීතයක් තමයි දැන් ලෝකේ තාම විශිෂ්ට සංගීත කෘති පිළිබඳව කියවෙන කියවීම් වල ඔය අදහස් තමයි එන්නේ. ඕක සාකච්ඡාවට සංවාදයට ලංකාවට එන්නේ ඉස්සෙල්ලා. ਵਿਚාරික ඕක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මං හිතන්නේ ඒ වැඩේ ඕව ගැන දැනද නොදැනද බලන්න මාස්ටර් ඒ වැඩේ කොහොමද පටන් ඌ පටන් ගත්තේ ඒකෙන් ඒක වැඩේ තියෙන්නේ ඒක ටිකක් කාල ගිහලා අල්ලගෙන දැන් මේව එහෙම නෙමෙයි පටන් ගන්නකොට වැඩේ වැඩේ එහෙම තමයි ඉතින් ඒක තමයි මම තාමත් මගේ මවිතේ අත්හැරලා නැහැ එතුමා සම්බන්ධයෙන් විධිමත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් කියන පරතරට සංගීත පිළිබඳව ඉගෙන ගන්න නැති වුණාට ඔහු ඒ ඥාණය හොයාගත්තේ කොහෙන්ද? ඔබේ ගැටලුව අපිට දෙන ප්‍රශ්නේ ඒක තමයි. ටීම් ජයරත් මහත්මයා මේ හඬ හඬ සොයා ගැනීමේදී ඔබේ හඬ පවා ඔහු හොයාගත්තා. අම්සරි පීරිස් ඔහු ගායකයෙක් බවට පත් කළේ මාස්ටර්. හඬ හොයා ගැනීමෙහි ඔහුගේ තිබුණු නිපුණතාවය ඒ ඉව ඔබ ගායන වේදිකෙක් විදිහට කොහොමද දකින්නේ? අපි ලවා ගයවනවා තමයි. ගයවලා මේ අපේ දැන් එතුමා ළඟට එන්න කලිනුත් මම වාදකයෙක් හැටියට හිටියා. ජන සංගීත පරීක්ෂණයේ මේ ගුවන්විදුලියෙම ඒ ගායනා කළා. නමුත් අපේ හඬ පරාසයන් සොයාගත්තේ එතුමා. ගායනකොට මේ ගායන වේදියාට හෝ ගාන ශිල්පිනියට කොතරම් පරාසයකට කටහඬ විහිදුවන්න පුළුවන්ද කියන එක. ඒ කරලා දවසක් මටම කිව්වා මේ TM ගේ රේන්ජ් එක පිච් එක වෙන්නේ D කියලා කිව්වා. ඉතින් ඒක හරි. හරියටම හරි. ඒක තමයි මට ගැළපෙන එක. වෙන කවුරුත් කියලා තිබ්බේ නෑ ඒක මට. මම දන්නේ නෑ මම ඔහේ කියනවා. නමුත් එතුමා තමයි කිව්ව කතාව හරියටම හරි. ඉතින් මේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මම හිතන්නේ පතුලටම කිඳා බැහැලා ඒ වගේම තමයි ජැක්සන් මහත්මයා මේවා හරියට හොයාගෙන තියෙනවා. ඉතින් අපි එච්චරම මම එච්චරම නැහැ. ඉතින් මට ලැබිච්ච දේ තමයි ගායනා කළේ. හැබැයි අපලවා පුළුවන් උපරිමය කියව ගන්න එතුමා වෙහසක් දරනවා. කොහොම හරි අපිලවා ඉතින් අවසානෙට අවශ්‍ය දේ එළියට ගන්නවා. කොහොම හරි අර කිව්වා වගේ සාරය සොයාගෙන ඒකම තමයි ගන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට ඕන හැටියට ගෑනටත් නිදහස තියෙනවා. නමුත් ක්‍රමානුකූලව අපි දන්නෙත් නෑ අපි ලවා කොහොම හරි ඒක හදවගෙන කියවලත් ඉවරයි. මේ தත්වෙට එනවා. ඉතින් තව බොහෝ දේ තියෙනවා කියනවා නම් අපි මේ දේවල් ඉදිරියට කතා කරමු. ජක්ෂණ අන්තර මහත්මයා ඔහුගේ දැන් මෙවැනි බාහිර දූර කාරණ ඔපෙරා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංදුවන වෙන්න පුළුවන් මේ මේ ආඛ්‍යානයන් ගොඩනැගීමේදී ඔහු තුල තිබූ කියවීම ජයන්ත චන්ද්‍රසේන කිව්ව විදිහට ඌට වෙනමම කියවීමක් තිබ්බා. සමාජය පිළිබඳ කියවීමක් තිබ්බා, මිනිස්සු පිළිබඳ කියවීමක් තිබ්බා. බාහිරව දකින්නට වඩා අභ්‍යන්තරව ඔහු කියවන්න දක්ෂ වෙලා හිටියා. ඔහු මේ හැකියාවන් එහෙම නැත්නම් මේ ගුණේ කොහෙන්ද ගෙනාවේ කියන එක ප්‍රශ්නාර්ථයක් නමුත් ඔහුගේ කුඩා කාලය ඔහුගේ වූ බාල කාලය තරුණ කාලය යම් ආකාරයක කොළඹ සහ මේ සමාජය තුළ පැලවීමට ගත් උත්සාහය අතර ගෙවුණු කාලසීමාව අතිශය පීඩාකාරී කාලයක් ගත කළේ. ඔහු සම සමාජ මතවාදයන් සහිතව වමේ මතවාදයන් සමග වම් යුරේ මත නියෝජනය කරපු මිනිසෙක්. ඒ වාද ඔහුට යම් ආකාරයක පන්නරය වුණේ නැත්නම් උත්තේජ වුණේ මෙවැනි නිර්මාණයන් කිරීමට. ඒ සියල්ලම වෙන්න පුළුවන් හිමානන්ද. මගේ පැහැදිලි කිරීම සහ මා මට දැනෙන දේ ඊටත් වඩා ඈතයි. ඒක මේ ආසියාතික විශ්වාසයක් මතයි ඒක ගොඩ නැගෙන. මට හිතෙනවා ඔහු සංසාරික මිනිහෙක් කියලා. මේ තමන්ගේ ළමා කාලයේ ඉඳලා මේ ජීවිත කාලය තුල ගොඩනගා ගන්න බෑ මිනිස්සුයෙකුට මේ තරම් දැනුම් සම්භාරයක්. සංසාරික මිනිහෙක්, සංසාරික මතකයක්. දැන් මේක දැන් ඔබ මීට පෙරත් ප්‍රශ්න කරානේ. දැන් හැමෝම ප්‍රශ්න කරනවා කිසිම අධ්‍යාපනික පසුබිමක් නැතිව ප්‍රේමසිරි කේමදාසන් මේසා විශාල ශාස්ත්‍රීය පදනමක ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. ඔක හැමෝටම ප්‍රශ්නයක්නේ. නමුත් ඔය ප්‍රශ්නේ ඇහුවා හිමානන්ද ලංකාවේ හිටපු ශාස්ත්‍රීය මට්ටමේ අගතැන්පත් ඉහළටම ගිය පඬිත් ආචාර්ය අමරදේවයන්ගෙන්. දැන් එතුමන්නේ ලංකාවේ අපිට හමු වන පරිසරයක ඉන්න මේ ශාස්ත්‍රීය සංගීතයේ අධ්‍යාපනික ශාන්තිනිකේතන බහත් ඡන්ද මේ සියල්ල හරහා උඩ නැගිච්ච එතුමන්ගෙන් ඇහුවෝක. ඇහුව කියන්නේ වරක් මම අධ්‍යක්ෂණය කරපු ඔය ඇසල කලවර කියන ටෙලි නාටකයක ගීතයක් තිබුණා. මා එය රචනා කළේ බලන්න නන්දා මේ ඔබේ ගුහාවයි පරමල් අතුරන්න නන්දා මේ ඔබේ ගුහාවයි මේ ගීතය අමරසිරි පිරිස් සහ මාළනී බුලත්සිංහල කියන දෙදෙනාම ගායනා කළ දේවතාවක මේ තනුව එක හරිම මිහිරි හරිම භාවාත්මකයි මම මේක ශ්‍රවණය කෙරුවා ගුරු අමරදේවයන්ට මේක අහලා තමයි එතුමන් කියන්නේ මේක හරි පුදුම දෙයක් එතුමන් කියනවා මේකට පාදක වෙලා තියෙන අතිශයින්ම දුර්ලභ රාගයක්. මට මතක නෑ මම රාග සංගීතය ගැන දන්නේ නැති නිසා එතුමන් පැහැදිලි කළා. මෙන්න මේ අහවල් රාගය මේක මේ අපි අපේ අධ්‍යාපන විෂය නිර්දේශ කිසිවක මේ රාගේ නෑ. මේක අතිශයින් දුර්ලභ රාගයක්. ඒතර මේ රාගය කොහොමද ප්‍රේමසිරි කේමදාසයන්ට විෂය වුනේ? කියන තැනේදී තමයි ගුරු අමරදේවන් කියන්නේ ඒකට සංස්කෘත රස සිද්ධාන්තිකයෝ කිව්වේ දී ශක්තිය කියලා. දී ශක්තිය කෙනෙකුට සංසාරික මිනිහෙකුට දිහි ශක්තියක් තියෙනවා. ඒ දිහි ශක්තිය තමයි සංසාරෙන් සංසාරේ පුරා මේ ආත්මෙන් ආත්මයට අරගෙන එන්නේ. ගුරු අමරදේවන් කියනවා පෙර ආත්ම භවවල එතුමන් ලෝකේ තියෙන සියලුම සංගීත විභාග ටික පාස් කරන්න ඇති. ඒව තමයි මේ එකතු කරගෙන ආවිලා තියෙන්නේ. මේ අපේ අපේ සම්ප්‍රදායේ තියෙනවා. අපි කියන මහෞෂධ පඬිතුගේ මහා පාණ්ඩිත්වය ගැන කියනකොට අපි කියනවා උන්වහන්සේ සඳුන් ගැටේ අතදරාගෙන ඉපදුනේ කියලා. නේ, ඒ කියන්නේ සඳුන් ගැටේ කියලා කිව්වේ මේ ඥානය. ඥානයත් ඒ කියන්නේ මේ දිහි ශක්තිය පෙර ජන්ම අපි කියන්නේ పూర్ව වාසනා ගුණය කියලා. ඒ పూర్ව වාසනා ගුණය කියන එක අප මේ ආසියාතික බෞද්ධ සමාජවල තමයි මේක පැහැදිලි කරන්නේ. හැබැයි ලෝකේ හැමතැනම බෙතෝවන්ලා මොත්සාත්ලා මේ ඉතා කුඩා වයසේදී මේ තරම් මහා විශාල කාර්යයක් කළේ කොහොමද කියලා අහන ප්‍රශ්නට දෙන්න තියෙන උත්තරේ දිහි ශක්තිය. සංසාර පුරුද්ද. ඒ සංසාර පුරුද්ද තමයි ප්‍රේමසිරි කේමදාසයන්ව අප ඉදිරිපිට පුදුමයටපත් වෙන්නේ. අපේ තුමන්ගේ නිර්මාණ ගැන පුදුමයටපත් වෙන්නේ. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් බඳු ශාස්ත්‍රවන්තයින් එතුමන් ගැන පුදුමයටපත් වෙන්නේ මෙන්න මේ සංසාර පුරුද්ද. එහෙම සංසාර පුරුද්ද මේ ආත්ම භාවයට රැගෙන එන්න අධි සංවේදී සංසාරික මිනිහෙක් වෙන්නට ඕනේ. අපි හැමෝටම සංසාරයක් තියෙනවා. අපි හැමෝටම පූර්ව ජන්ම ශක්තියින් තියෙන හැබැයි ඒවා දිහි ශක්තියින් බවටපත් වෙන්න නම් ඌ අධි සංවේදී පුද්ගලෙක් විය යුතුයි. මම දැකලා නෑ හිමානන්ද ජයන්ත දන්නවා මේ TMI ලා දන්නවා එතුමන් මොන තරම් සංවේදීද කියලා. නේ ඒ සංවේදීතාව අප ගණනය කරන්නේ විහිළු කතා හිටියේ එතුමන්ට කේන්ති ගියම සරපිනා ඔස්සලා පොළේ ගහන්න හදනවා හරියට කීයක ගහුවේ නැත්නම් අර නෝට් එක ගලවගෙන ගෙදර ගෙනියනවා ඒ වගේ අපි විහිළු කතා කරන හැබැයි මේ අධි සංවේදී පුද්ගලෙක් මුළු ජීවිතේටම අධි සංවේදී ජයන්ත කියපු කතාවේ තේරුමත් ඒකයි එයාට පුළුවන් තමාගේ අධ්‍යක්ෂවරයව කියවන්නේ ඒ පාඩම මේ ඒ කවුරු කියා දුන්නේ නැහැ. ඒක ඇරිස්ටෝටල්වත් ප්ලේටෝවත් එහෙම කවුරුත් කියා දීලා නැහැ කෙනෙක් කියවන පාඩම. ඒ කියවීමේ හැකියාව තියෙන අදි සංවේදී සංසාරික මිනිසුන්ට. ඒ සංසාරයේ කොහේ හරි තැනක ජයන්තව හම්බෙලා ඇති කේමදාසයන්ට. ඔහුගේ සංවේදනාවලට ඒක අහු වෙනවා. එහෙම පුදුමාකාර මිනිසෙක් එයා. එයාගේ පෙනුමත් හරි වෙනස්නේ. එයාගේ පෙනුමෙත් ඒ සංසාරික පෙනුම තියෙනවා. එහෙම අදාහාගත නොහැකි චරිත මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. ප්‍රේමසිරි කේමදාසයන් ගැන තවම අපි හරියට කතා කරලා නැහැ හිමානන්ද. ඒ අති අති සුවිශේෂ චරිතය. මෙන්න මේ සංසාරික සංවේදීතාව තමයි ප්‍රේමසිරි කේමදාසයන් අප විසින් අදහාගත නොහැකි සංගීතඥයෙක් බවට පත් කරන්නේ. එතුමන්ට තව පළල් පරිසරයක් හම්බුණා නම් ලංකාවේ සිට ලෝකයට හඬ ගන්න හැකියාවක් ලංකාව විසින් හෝ කවුරුන් විසින් හෝ තනා දුන්නා නම් මේ පුදුමය මේ අද මේ වේදිකාවේ ඉන්න මේ අපේ පිරිවර විතරක් නෙමෙයි. එහෙනම් මේ පුදුමය අද වෙනකොට මුළු ලෝකෙම භුක්ති විඳිනවා. ආ බේතෝවන් ගැන මොත්සාට් ගැන පුදුම වෙනවා වගේ මයිස්ත්‍රෝ කේමදාස ගැනත් පුදුමයටපත් වේවි. අපි දැනගන්නට ඕනේ. අන්න එහෙම අදි සංවේදී සංසාරික දී ශක්තියක් තමයි ප්‍රේමසිරි කේමදාසයන් මෙම පුදුම එළවණු සුළු සංගීතඥයෙක් බවට පත් කරලා තියෙන්නේ. හොඳයි ඔබ එතනින් එහාට හුව ඔබට යන්න පාලමක් තිබ්බා නම් හොඳයි කියලා කිව්වා මේ මෙන්න ටික වෙලාවකට කලින් මේ මැදිරියට පැමිණ ඉන්දියානු නිර්මාණකරුවන් පිරිසක්. ගුජරාට් චිත්‍රපටයක් නිර්මාණය කරන ලංකාවේ ඔවුන් මේ ගුවන්විදුලි අපේ තැටිපටි ගබඩාව පරිශීලනය කරනවා අපිත් එක්ක සම්බන්ධතාව තියාගෙන ඉන්නවා. ඔවුන් කේමදාසන්ව දන්නවා. කේමදාසන් ගැන ඔහු අහලා තියෙනවා. ඔහු ලංකාව ගැන හොයාගෙන යද්දී ලංකාවේ සංගීතඥයන් පිළිබඳව හොයාගෙන යද්දී ඔවුන්ට කේමදාසන්ව අහුවෙනවා. ඒ නිසා වුණ අද මේ අපි කතා කරන දේවල් තේරෙන්නේ නැති වුණත් මේ සංගීතයේ රස මිදීම නිසා මේ මැදිරියේ ඉන්නවා. ඒ අපිට ඔහුට දැක්කු කවුරක් කියලා අපිට හිතෙන්නේ. දුවිල්ලෙන් හැදුන ලිය. දැන් ඔබ සමාජගත වන්නේ ඔබ නැත්නම් අපි හඳුනාගන්නේ වඩාත් මිහිරට ඔබ ගායනා කළ ඒ ගීතයත් එක්ක නිර්වාණකරුවන් දෙදෙනාම ගීත රචකයාත් මෙතනින ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අපි ගීතේ ගානක් කරලා ඉන්පසු වෙදහාමිනේ ගැන දුවිලෙන් හැදුණු ලිය ගැන ඒ නිර්මාණය ගැන කතා කරමු. ලොලේ මම කතා කරන්නේ. මම ඔබේ ඔබත් එක්ක කතා කරනවා. මේ ගීතයත් එක්ක තමයි ඔබ වඩාත් හඳුනාගන්නේ. කේමදාසයන් සහ මේ ගීතය ගැන මා කැමති ඔබෙන් දැනගන්නට. ඔව් ඇත්තටම ඊට ප්‍රථම මම හිමානන්ද මෙහෙම කියන්න කැමතියි. අද මම ගායිකාවක් හැටියට මේ සමාජ පිළිගැනීමක් තියෙනවා ඒ ඒ ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ කීප දෙනා අතුරින් මගේ දෙමව්පිය දෙනා ඇඳුරුකොට ඒ සුවිශේෂී පුද්ගලයන් අතරින් කේමදාස මාසට මගේ ගෞරවය පිරිනමනවා. ඒක මම මේ වෙලාවේ කියන්න ඕනේ. හැමතිස්සෙම මේ මන්ද කියනවා නම් මම පුන පුනා මේ වගේ අවස්ථාවලදී මම කියනවා. ඒ නිසා මම ඒ ගැන මෙතනදී කතා කරන්න යන්නේ මේ ගීතය පිළිබඳව කතා කරනකොට 1988 ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ වෙදහාමිලේ තෙරි වෘතාන්තයට අලුත් රුවක් රෙබෙකා නිර්මලී මම ප්‍රදීප නිර්මලී. එතකොට මේ හඬ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට අඳුනලා දෙනවා. ඇත්තෙන්ම මේ වෙනකොට මම 1986 87 කියන අවුරුදු දෙකේ ජාත්‍යන්තර සාමපදනමේ අපි බර්ටෝල් බ්‍රෙෂ්ට් මහත්මයාගේ The Good Woman of Sichuan කියන කෘතියේ අවුරුද්දක විතර පුහුණු වීම කටයුතු කරා. මාස්ටර් දැක්කා මගේ හැකියාවන්. මම හිතන්නේ මාස්ටර්ට මම අදත් හිතනවා ඔහුට දූවිලි ගීතය මට කියන්න හිතෙන්නේ නැත්තේ සත්‍යංගනාවේ මුළු ලෝකෙටම ඇයිට වෙච්ච අසාධාරණේ කියනවා අධිකරණයට ගිහිලා එතනදී මාස්ටර් සමහරක් වෙලාවට මාස්ටර් බයන වේදිකා ඒ ඔහුට වාදනය කරන වාදනය අමතක වෙලා මා මගේ තියෙන ඒ පෞරුෂය ගැන බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. මම හිතන්නේ ඒක කරපු ප්‍රකම්පණය වෙන්නේ නැති ජයන්ත මහත්මයාට කියන්නේ නැත්තේ ප්‍රදීපා කියලා අලුත් හඳක් ඉන්නවා. අපි රෙබෙකට ප්‍රදීපව ගමු කියලා. ඉතින් මම හිතනවා ඇත්තෙන්ම මේ වෙනකොට මාස්ටර් ඔබ මේ රටට ඇත්තම කියනවනම් බර වැඩි ඌලන්න බැරි නිර්මාණ කරපු ඔබ ඔබ පිළිබඳව මේ රටේ මිනිස්සුන්ට ඔබව උහුල ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඔබ ඒ තරම් බර වැඩි. මම හිතනවා එතුමා නිකන් අපි හිතමු බටහිර රටක එසේත් නැත්නම් ඉන්දියාව වගේ රටක ඉපදුනා නම් මම හිතන්නේ අපි මේ කතා කරන බීතෝවන් මොසාට් වගේ ලෝක පූජිත තත්වයකට යයි. ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරනකොට මේ මෙතුමන්ලා කතා කරා. හැබැයි මම හිතනවා ඒ හැම නිර්මාණයකම ඔහුගේ තිබුණ දක්ෂතාවය ඔහු ඒ හැම නිර්මාණකරුවෙක්මම ස්කෑන් කරා. මම ඒ වචනේ කියන්න කැමතියි. ඒ ස්කෑන් කරා. ස්කෑන් කරලා ඔහු ඒ නිර්මාණකරුවාගේ ඇතුළත තියෙන දේ යටිපෙළ ඔහු උකහාගත්තා. සත්‍යංගනාවිත් ඇත්තෙම කියනවනම් විජිත ගුණරත්නයන් අධ්‍යයනය කරපු සත්‍යංගනාවේ වෙනත්ම පැත්තකට ගියේ මාස්ටර් මම හිතන්නේ බර්ටෝල් බ්‍රෙෂ්පත් ස්කෑන් කරා. මට හිතෙනවා. එහෙම කරලා තමයි ඔහු ඔහුට ඕන විදියට මේ දෙවියන් ලව්ව සින්දු කියෙව්වා. ඔහු වෙනත්ම නාට්‍යයක් ඒ නිෂ්පාදනය කළා. ඉතින් මම හිතනවා ඒ ගැන කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. අපේ හමුවීම් ওই විදිහටයි වුනේ. ජයන්ත මහත්මයා තමයි ඒ ගීතේ පද රචකයා. මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ගැන කිව්වොත් ඔහු ප්‍රේමසිරි කේමදාසයන් මිය යන තෙක්ම ඔහු අත්නොඇර ඔහුගෙන් Tamanට අවශ්‍ය කරන දේ කොහොම හරි ලබාගත් සංගීතඥයෙක්. ඉන් පස්සේ තමයි මාස්ටර්ගේ වියෝවෙන් පස්සේ තමයි මෙතුමා වෙනත් සංගීතඥයන් කරා ගියේ. ඒ තරම් බැඳීමක් තිබුණා. හොඳයි ජයන්සන්සිල් මහත්මයා දැන් නිර්මාණකරුවෝ එකතු වුණාම දැන් අධ්‍යක්ෂකවරයාට සංගීතඥයෙක්ගෙන් ලැබෙන උත්තේජය. ඒ වගේම සංගීතඥයෙටත් අධ්‍යක්ෂකවරයාගෙන් උත්තේජය ලැබිය හැකියි. ඔබ වඩාත් නිර්මාණකරුවෙක් විදිහට බොහෝ නිර්මාණවලට මාස්ටර්ත් එක්ක වැඩ කළ නිර්මාණකරුවෙක් විදිහට ඔබේ නිර්මාණයන් වඩාත් හොඳ නිර්මාණ බවට පත් කිරීම උදෙසා, ඒ කියන්නේ ඔබ තෘප්තිමත් වෙන නිර්මාණ බවට පත් කිරීම උදෙසා මාස්ටර්ගෙන් ලැබෙන උත්තේජය ඔබ තවත් සංගීතඥයන් සුරු කරලා තිබෙනවා. තවත් අයත් එක්ක වැඩ කරලා තිබෙනවා. ඔබ කොහොමද දකින්න මාස්ටර්ගේ උත්තේජ උත්තේජ ගුණය? දැන් ඒකේ මේ විශ්වාස කළ සහ නොහැකි දේවල් දෙකක් තියෙනවා මේ. විශ්වාස කළ නොහැකි දේවල් වලට සාක්ෂි දෙන්න තමයි මම පොඩ්ඩක් කියන්න. මේ පළවෙනි කාරණාව තමයි දැන් මම මේ මට මම සංගීතය හදාලා නැහැ කවදාවත්. මම පුදුම සංගීත රසිකයෙක්. මේ මේ මට සංගීතයක් ඇහෙනවා හැමතිස්සෙම. දැන් පිටපතක් ලියන්න ගියත් මට ජකාරත් වෙදදී <laughs> අපි සංගීතය ඇහෙනවා. ඒ දැන් පස්සේ තියෙන්නේ අපි ඇහිච්ච සංගීතය වෙන කෙනෙක්ට කියන්නේ කොහොමද? අඩු ගන්න ඔය සුවර පස්තරවත් මොනවා ඔයගලකත් දන්නේ නැහනේ. දැන් මේක දන්න જાතින් කියනවා. <clears throat> අස්ත එයාගේ දැන් මේම ඒතර එයා වෙන කතාවක් කියනවා. කේන්ද්‍රිතනවා මම. ඒතර ඒක අහගෙන ඉඳලා ඒ එතකොට ඔය දවල්ට කෑම මොනවද? ඔහොම අදාළ නැතිව අහනවා. ඊයේ ඔය අර අර ඔය ඔය බොල්ලේපා ඒවත් කියනවා. අරවශයවත් කියනවා. ඉතින් මේ ඒව තමයි කියන්නේ. හැබැයි දැන් දැන් දවස ඕක අහන්නේ දලා. හැබැයි දැන් මෙයා ඇවිල්ලා පියානෝ ගලක වාඩි වුණාට පස්සේ එයා අර පළවෙනි මේ මේ මේ කෝඩ් එක අල්ලපුවාම මට දැනෙනවා වගේ බඩු හරි කියලා. දැකලා දැල්ලද අපි අර බොර නාට්‍ය කරන්නේ දැන් මම කියන්නේ ගිහිල්ලා ඔන්න අතට ගිහලා ගැහුව හැටි අරක තමයි එන්නේ. දැන් මම කියන්නේ ඒක මට ඇත්තට විශ්මයක් දැන. මම කියන්නම් පුදුමාකාරයක් දැකීමක්. දැන් මාස්ටර් චෝදනාවක් තිබුණා මාස්ටර් මේ බටහිර සම්භාව්‍ය සංගීතය හොරගම් කරනවා කියලා. හරිද? දැන් මම ඒ ඒ කතාවේ මහා අමෝලික මුත්‍යාවක් කියන එකට ඒ විශ්මය නිසා හදාගත්ත කතන්දරයක් කි. දැන් මේක හුලන්න බෑ සමහරුන්ට. ඒක නේද මේක උකහාරය තිබුණා මෙහෙ තිබුණා හේ තිබුණා කියලා කියනවා. හරිද? දැන් ඇත්ත කතාව මේකයි. දැන් මේකට හොඳම සාක්ෂියක් තියෙනවා. මොකද මේකට අමරසිරි මිරිස් මහත්තයා ඉන්නවා. සමන්ත පෙරත්තාම ඉන්නවා. ඉතල සංගීත සැපමන් විතර ඉන්නවද දන්නේ නැහැ. සහෝදරවරු ඉන්නවා මේ ඇසි හැමදාම සංගීතඥයෝ. ඔය දඩබසාමානේ මේ අවසාන මේ ඔය මේ තේමා ගීතේ. දැන් තේමා ගීතයක් ඇත්තටම තිබුණේ නැහැ මුලදී. දැන් මාස්ටර් රෙකෝඩ් කරලා යනකොට මට හිතුණා මමත් ඔලි වැඩ කරගෙන ඉන්නේ. අර මෙතන දැන් එන්න ඕනේ තීම් සෝංග් එකක්. දැන් තීම් සෝංග් එකක් නෑ ලියන්න වෙලාවකුත් නෑ. හැබැයි මගල ගෝනෙලා කවි තියෙනවා. දැන් සූර්යයක 6ට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ යනවා නම් ආයෙ ගෙවන්න ඕනේ. ඒ ගෙවනවා කියන්නේ පොඩි කතන්දරයක්. තව පැය භාගයක් දී. දැන් මාස මාස දැන් මට මේක මෙහෙම බඩ. ඉස්සෙල් කොයිද මම මේ මොනවද තියෙන්නේ මම මේ කවි දෙකක් තියෙනවා මොන කවි? ඔබ මේ කෝල්මුර කවි කියන්නේ. ඌ බලන්න ඕන දැන් සාමාන්‍ය ඔබ දන්නවනේ දැන් සංගීතය පටිගත කරන්න ඉස්සලා ට්‍රැක් එක ගහලා ලොකු වැඩ ගොඩක් තියෙනවනේ ඊට පස්සේනේ හද කරන්නේ. ඒ මුකුත් කරන්න වෙලාවක් නැහැ. මට ගෝවා මේ ආ නෑ ඔයා ඔයා කියන්නේ ඔක තාලේ. කවිය තාලේ කියන්නේ. ඉතින් මම කෝල්බුර මට කවි කෝල්බුර කවි කියන්න පුළුවන්. <laughs> මම කවි තාලේට කිව්වා ඒක. එකපාරට ඇහුවේ. අපර ශ්‍රී බිස් ගාවට ගියා. අපරේ දැන් මෙහෙම ගියා නා. සින්දු කියන්න බෑ මට. අමතරක් <laughs> ඔය හරි කරගෙන අර දකින අදිවිසිය වගේ වෙල හින්නේ ආදි වශයෙන් ඉවල තමයි හැදුවේ. දැන් ටැක්යක් මේ මේ මියුසික් සංගීතය සහ ගායනය එකවරම අර පරණම ක්‍රමයට එකවරම ප්‍රතිගත කළේ. ඒක කර කර වැරදුවොත් අය මුලින් දාන්න බෑ. ටේක් 1 ටේක් 2 එක හරි ගියා. මම කියන්නේ මේක නෙමෙයි. දැන් බලන්න මම දන්නා මේ ක්ෂණයක මේ කිටි කාලයක් තුළ මේ මේක සිද්ධ වුණා. තාමකට කාලෙ විනාඩි පැය බයක් ඇතුළත ඊට කාලයක් අතර තමයි සිසු හදලා ඉවර වුනේ. පටිගත කරලා ඉවර වුනේ. දැන් මේක ධනවසාමානයේ මේ විකාශය වෙනකොට ඔය මකට කියන දිවෙන පත්තරේ දැන් මගේ කතුරුතුමාට එනවා මේ ලියුමක් දලදා මාලිගාවේ තාම මට මතක නැහැ මහත්මයාගේ නම ඔය ආවතුවේ බාරව ඉන්න වැදගත් මහත්මයෙක් මේ දලදා මාලිගාවේ අදත් තියෙනවා සමහර මෙලඩීස් මේ පිටතට දෙන්න දේවා. يعني මාලිගාව ඇතුලේ ආ සංරක්ෂණය කරලා ඔය හිතවල නිසා දුන්නේ. මට ඒගොල්ලෝ කිව්වා ඊට මාත් කියලා කිව්වා මේ මේ මෙලඩිස් අපි සීදේස් කුලතිරක මහත්තයා සංගීත පරිශන කරන කාලෙවත් දුන්නේ නැහැ කියලා එළියට. ඒවා අපි ඒව ඒව එතකොට පරිශන සඳහා දුන්නේ නැහැ කියලා. කියනවා දැන් මේක ඒ තේවාවක තියෙන එකක්ලු. ඒ එහෙම නේද මේක මවිතයා කිව්වේ මේක පුදුමයක්. අපි දන්න කවුරු මේක කවුරු කියලා කියන්න දෙයක් එහෙම විදියක් උත් නැහැ. මේ මහිමයට ස්තුති කරලා ඕගොල්ලන්ට පුදුමයි. කේමදාස මාස්ටර්ටයි මටයි ගාමිණී සුමනසේකර මම කතුරුවරය කාලේ අපිට එන්නකෝ ඒක අසන්න දෙන්නේ ඔරිජිනල් එක කාටවත් දෙන්නේ නැති. ඉතින් මං කියන්නේ ඒක හරිම මේ මේ හරිම දුර්ලභ සිද්ධියක්. ඊළඟ තමයි ඔය මම ඔය ශ්‍රීලංක බෙන්ඩසී මාගේ නැග සිස්සත් එකට ගියා නැගන ජර්මනි නාට්‍ය කලාව සම්බන්ධයෙන් නාට්‍ය පාඨමාලා රංග කලා පාඨමාලාවකට එහි නෝඩ අපි රැට ඔය අපි කේක රටවල් අය හිටියා. ඉතින් ඉතෝපියාවේ කොල්ල දෙන්නෙක් හිටියා. ඉතෝපියන් කොල්ල දෙන්නෙක් නාට්‍යකරුවෝ දෙන්නේ. අපි රෑ ඉදින් ඔරෙන්ජ් බෑල් එහෙම බීලා අපි මේ පාරේ ඇවිදගෙන එනකොටදී රෑ ඉදින් ගෑනකොට ත්‍යන්ත මේ මේ මෙලඩි කියන්න පටන් ගත්තා. අර මොකද අර මේ නරන නන නන නන තනන නන නන නන ටට ටට ටට ටට ඔදියර විදාවිනේ කේ මේ අර මොකද Oh, that's Owen. what the bloody hell? Dude, that, how can you answer? වෙන ආගෙමොට්ටද? ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ බැලටි ගන්න. දැන් බඳනේ දැන් දැන් මේ දැන් මම කියන්නේ දැන් මේ මේ වගේ දේවල් මාස්ටර් වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නේ තමයි මෙන්න මේ විශ්ව ඥානයක් ඇසුරු කරන අය. ඔහු ස්පර්ශනීය දෙයක් තියෙනවා අපිට අල්ලන්න බැරි. ඔහුට ඔහුට පුළුවන් මේ එහෙම එහෙම විශ්වයේ තිබෙන මොනවා හරි එයා එයා හරියට මේ මේ ටියුන් වුණා මාස්ටර් ඒ මූඩ් එක මම දන්නවා හරියටම ඒක නිකන් ඒ වෙලාවට එහුට එන ඒවා ඒවා මේ විස්තර කරන්න බෑ ඒක සංගීත විද්‍යාවෙන් හෝ සෞන්දර්ය විද්‍යාවෙන්වත් මම හිතන්නේ ඒක විස්තර කරන්න නැහැ මම මම ඔහු ඔහු ඉත අපූර්ව ගණේ අපූර්ව ගණේ සංගීතඥයෙක් වන්නේ ඔන්න ওই කාරණාව නිසා දැන් ඔහු සංගීතය විෂයක් විදිහට එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනය නොලොබු එකේ ඉදුවා කියන එක සතපහක වටිනාකමක් නැහැ මොකද ඒ කීම වැඩක් නැහැ. හැබැයි ඒක ඒක ඒක ඉතින් දැන් මෙහෙම බෑනේ. අපිට කියන්න බෑනේ මේ ඒක ඉගෙන ගන්න බෑ කියලා. දැන් සංගීතඥයෝ එහෙම කිව්වේ නැහැ නේ. එහෙම කිව්වොත් වැරදි. හැබැයි ඔහුට අවශ්‍ය උනේ නැහැ. හැබැයි ඔහුට නොවුණාට. අර ජැක්සන් ගේ මම සීරියස් එක පිළිගන්නවා. මගෙත් මම දැන් රීසන් එකට දාගෙන ඉන්නේ ඒක සංසාරගත මම විශ්වාස කරනවානේ. මම විශ්වාස කරනවා සංසාරේ. මම සංසාරේ විශ්වාස කරනවා. මම මැරලා උපදින එක මම විශ්වාස කරනවා. මට ප්‍රශ්න නැහැ. හරි. වගේ <laughs> මේ මේකට ප්‍රශ්නයක් නැහැ කි. ඉතින් ඒ ඔහු මම හිතන්නේ ඒ සංසාරේ එකතු කරගත්ත දේවල් අර වරක් අමරදේවීනුත් ඔය ගැන කිව්වා. 50 වෙනි සමරුම උස්සේ මම හිතන්නේ අමරදේවයන් කියනවා කේමදාසයන්ට විභාග මේ මේ අහත්පේ පාස් කරන්න විභාගයක් නැතුව ඇති. මක්නිසාද? ਉਹ පෙර ආත්මවල ඒ සියලු විභාග සමත් කර අවසන් නැති. අපරදයන් කියන්නේ. හොඳයි. එහෙම ප්‍රමාණවත් අපිට ඔහු කවුද කියලා රූපයක් හදාගන්න. අපි ඊළඟ ගැයුමට යන්න කලින් කේමචාරත් මහත්මයා හඬ ඔහු හඬ සොයා ගැනීම හඬ ඇතුලේ තිබෙන හඬවල් හඬේ අපිට අහුවෙන්නේ නැති අපිට පේන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් ඔහු හඬින් හඬින් සොරා ගත්තා ඒක සමහර ගායකයන් හඬ හොරා හොරා ගන්නවා මේක කොහෙන්ද මේ හඬ තානයන් ගන්නවා දැන් ඔබ ගානා කරනව ගීත බොහොමයක් තිබ ශිල්ම චිත්‍රපට ගීත වලදී ඔබේ හඬ අපි වෙන ගීත වලින් නොඅසන මට්ටමේ තැනකට ඔබව රැගෙන යනවා. ඒ හඬ භාවිත කළ විදිහ සහ ඊළඟ ගැයීමට අපි යමු හිමම. හොඳයි. මම හිතන්නේ මේ දැන් හැම ගීයක්ම එකම කෙනෙක් ලවා ගයව ගන්නෙත් නෑ. එතුමා දන්නවා කා ලවාද මේ ගීතය ගයව ගන්න ඕනන්නේ කියලා. එතකොට ඒ විදිහට දැන් එකපාරක් හඬක් ඕන කියලා මේ මට ඕන මේ මෙහෙන් එන අඩක් කියලා බඩ බඩ මිරිකගෙන හිටියා. බඩ මිරිකෙන් දැන් කියන්න කිව්වා. <laughs> මට ඒක පැත්තකින් ඉතින් බඩ මිරිකගෙන එහෙන් රිදෙනවා මෙහෙන් කිචි. <laughs> මේක කියවෙන්නෙම නැහැ. පස්සේ මම කිව්වා මම පුළුවන් තරම් උත්සාහයෙන් මේ කියන්නම් කියලා. පස්සේ ඉතින් මෙහෙම කරගත්තාම උගුර යටින් එන්නේ ආඬ. <laughs> අන්න එහෙම එකක් තමයි ඕන කියලා කිව්වා ඉතින්. ඒ වාගේ කොහොම කොහොම හරි කරලා මොකෝ උන උඩර වැට්ටයකින් හරි එතුමා ගන්නවා ඒ වැඩේ. ඉතින් කියන්න ඕන තැන් ඉතින් අපිට කියා දෙනවා මේ මේ ආකාරයට එන්න ඕනෑ කියලා. ඉහලින් උස්සඳින් ඕන නම් එහෙමයි සාමාන්‍ය විදිහ නම් එහෙමයි මු르දුවට ඕන නම් ඒ විදිහටයි මේ මේ කෑල්ල මෙහෙම කියන්න ඕන කියලා ඉතින් කියලා දෙනවා. ඉතින් එහෙම තමයි එතුමා ඉතින් ශිල්පියාගෙන් ශිල්පියාට දන්නව කොහොමද ගන්න ඕනේ කියලා. අර කීවේ ඒ ඒ පුද්ගලයා තුල ඉන්න කෙනාව කියවලා තියෙන්නේ. එතුමා දන්නවා. මෙයා ලව්ව මේ වෙලේ ගන්න පුළුවන් කියලා. නැත්නම් ඉතින් හැම එකක්ම දෙන්නේ නැහැ හැමෝටම. ඉතින් ඉඳලා හිටලා ඉතින් ආයාසයෙන් ඉතින් අපටත් එකක් කියනවා ඒ වගේ. හොඳයි අපි එසේනම් මීළඟ ගැයීමට එකතු වෙමු ටීම් ජයරත්නන් සමග ගානක් කරන්නට. අද ගායනය නික්වන්නේ චිත්‍රු පාටලේ. හෙමින් සැරේ පියා විදා හෙමින් සැරේ පියා විදා කුමුදු සයනේ සිනිදු ඇතිරින් පලා ඇවිත් සිතුම් සියොතුම් tú